කවුරු කවුරුවත් කරපු වැරදි අනුන්ගේ පිටින් යවන්න සූදානම් කරන්න එපා. අපි වැරදි කරපු නිසා තමයි අපිට ජනතාව තීන්දුව දුන්නේ. ඒ නිසාද අපි මෙතන විපක්ෂයේ ඉන්නවා. ඒක ඇත්ත. හැම සදාකාලික තමුන්නාන්සලා ඔතන ඉන්නවා කියලා අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. මම ඇඟිල්ල දික් කරලා කාගේ හරි ගයක් ගිනි තියලා තියෙනවා නම් කාට හරි ගහලා තියෙනවා නම් දෙන්න දඬුවම්. ඒ දඬුවම් දෙනවට අධ්‍යක්ෂ මුස්සලා යන්න ලෑස්ති. හිරගෙවල් තියෙන එල්ලුම් ගස් තියෙන්නේ. බල්ලොන්ට බලු කුක්කන්න නෙවෙයි. මිනිසුන්ට වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වැරද්දට නියම දඬුවම් දෙන්න. ඒකට යන්න අපි සූදානම් වෙලා තියෙනවා.